ඒකු හැටියට දක්වා තිබෙන්නේ කර්මයක් සිතක් ඍතුවක් ආහාරයක් කියන මේ හතර. ඒ හතරට තමයි රූප සමුත්ථාන කියලා කියන්නේ. ඒ නිසා ඒ ඒ වයින් උපදවන රූපවලට කියනවා කම්ම සමුත්ථාන, චිත්ත සමුත්ථාන, ඍතු සමුත්ථාන, ආහාර සමුත්ථාන රූපේ කියලා. ඒවා තව විදිහකින් දක්වනවා කර්මජ රූප, චිත්තජ රූප, සුතුජ රූප, ආහාරජ රූප. ඒ කර්මය ගැනයි අප පසුගිය දිනෙහි කතා කළේ. ඒ කර්ම නම් චේතනා වශයෙන් එන අතීත කර්ම චේතනා කීයක් විවද 25ක් කියන්නේ ඒ චේතනාවෝ ඒ ඒ ජාතිවලදී ප්‍රතිසන්දිහි පටන් ඒ චුතිය දක්වා කරන්නේ චුතියේ ඉතා ආසන්න අවස්ථාව ගැන චුතියට චිත්තක්ෂණ 17ක 17ක් ඔව් 17ක් පිළියෙදී තමයි අන්තිම රූප කර්මජ රූප උපදී. ඒ චිත්තජ උපදී ආහාරජ ගැන නෙවෙයි මේ කතාව. කර්මජ රූප ගැන පමණයි. කර්මයෙන් උපදවන රූප ඒ ප්‍රතිසන්ධිය ලත් අවස්ථාවේ පටන් පටන්ගෙන ඉදීම ආරම්භ කරනවා ආරම්භ වී ඒ නැවත නැවතත් නැවත නැවතත් ඒ රූප උපදවනවා කර්මයේ ප්‍රතිසන්ධියට චිත්තක්ෂණ 1000ක් පිළිෙදී ලැබෙන සිතෙහි පළමුවෙනි චිත්තක්ෂණය දක්වා. ඒ කියන්නේ පළමුවෙනි චිත්තක්ෂණය කියන්නේ ඒ සිතේ උපාදක්ෂණය. උපාදන උපාදක්ෂණය දක්වා. තවත් විදියකින් කියනවා නම් යම් රූපයක 17 වන චිත්තක්ෂණය සම්පූර්ණ වන්නේ චුතිසිතේ භංගයෙහිදී නම් චුතිසිතේ භංගයෙහිදී චිත්තක්ෂණ 17 සම්පූර්ණ වන පරිදි ඒ අන්තිම කර්මජ රූප උපදිනවා. ඒ අතරතුරේදී ඉදීමක් නැහැ. ඉදීම නවතින. ඒ දැන් මෙහෙමයි ඒක දක්වන්නේ. මේ මරණාසන්න චිත්ත විද්‍ය අපගතවොත් මරණාසන්න චිත්ත විද්‍යේ අන්තිම චිත්ත වශයෙන් අන්තිම චිත්ත විද්‍යේ සිටගෙන ඉන්නේ අපි දන්නවා චිත්ත සිටේ කියන එක දීති මුක්ත සුඛ. දීතිය කියලා ගන්න තැනදී ඒ වීතියට ඇතුළත් කොට වීතිෙහි ප්‍රස්ථාර කොට දක්වනවා භවාංග අපි දක්වනවා දැන් අතීත භවාංග කියලා මෙහෙම දක්වන ඒවා තියෙන්නේ එහෙම නැතුව අතීත භවාංග විභක්වා භවාංග කියලා විතරක් දක්වන්නේ භවාංග කලන උපච්ඡේද විදිහට දක්වනවානේ මේවා වීතිසිත් නෙවේ මේවා වීතිසිත් නෙවේ ඒවා වීති මුක්ත සිත් අපි දන්නවානේ ප්‍රතිසන්දි භවාංග චුති කියන මේ කෘත්‍යයන් සිදු කරන සිත් ద్వාර විමුක්ත වීති මුක්ත සිත්ය කියලා. ඒවත් කියන්නේ. ඒ නිසා වීති සිත් වලට ඇතුළත් වෙන්නේ නැහැ. වීති සිත් සියල්ලම තියෙන්නේ කියලා. වීති සිත් කියන්නේ අපි ප්‍රශ්නයක් වශයෙන් අහුවොත් මේ පිළිතුරුගේ 80යි කියන්නේ. වීති සිත් 80යි. දැන් ඒ වීති සිත් 80න් සමහර සිතක් තිබෙනවා වීති මුක්තවද ලැබෙන. ඒ මොනවාද කියන්නේ? වීති මුක්තවද ලැබෙන සිත් කීපයක් මෙතන මේ 80ට ඇතුළත්. වීති මුක්ත වෙන ගණන කිව්වත් ඇති. කීයද? මේ 80ට ඇතුළත්. ඒ වීති සිත් වශයෙන් දැක්වෙන සිත් 80ට ඇතුළත් සිත් අතුරෙන් වීති මුක්ත වෙන සිද්ද තිබෙනවා. මේවා වීති වලටත් ලැබෙනවා. වීති මුක්ත වෙන සිතුත් තිබෙනවා ඒ අතර. ඒ කීයද කියතේ? වීති මුක්ත වන්නේ මොන සිද්ද වීති මුක්ත වන්නේ කොයි අවස්ථාවලදීද මොන කෘත්‍යවලදීද වීති මුක්ත වන්නේ පටිසන්ධි භවාංග චිත නේ පටිසන්ධි භවාංග චිත ඒ නිසා මේ සිත් 80 අතුරෙන් යම් සිතක් යම් සිත් කොටසක් පටිසන්ධි කෘත්‍යයෙන් ලැබෙනවා නම් ඒවා තමයි වීති මුක්ත කොට ගන්නට තියෙන්නේ ඔව් එච්චරද? එකමනක. හ්ම්? කීයද? ආ 10යි. 10ක් කියනවා වීති මුක්තව. මේ 80ෙන් වීති මුක්තවද ලැබෙන 10ක් තිබෙනවා. මොනවාද ඒ? සංකීර්ණ දෙකයි මහා විපාක 7යි. මෙන්න විදාහරය. විදාහරය අනිත් අනිත් නවයේ ඒකාන්ත වීති මුක්තනේ. මේ ඒකාන්ත වීති මුක්ත ඒවා නවයක් තිබෙනවා. ඒ තමයි මහත්ගත විපාක නවය. රූපාවචර විපාක 35යි අරූපාවචර විපාක 4යි. දැන් මේ චුතිසිත වීති මුක්ත සිත. මේ වීති මුක්ත කාරණය මේ අපට වීදි මුක්ත බව කරුණක් නෙවෙයි මේ ඒ චිත්ත වීදිය ප්‍රස්ථාර කොට දැක්වීමේදී දැන් සිද්ධාපන්නට ඕනේ අපි නිතිසිත ප්‍රස්ථාර කොට දක්වන්නේ මරණාසන්න චිත්ත වීදිය මරණාසන්න චිත්ත වීදිය ඉතින් අපට ඕන නම් ඒක මනෝද්වාරික මරණාසන්න චිත්ත වීදියක් වගේ ප්‍රස්ථාර කරගැයි භවංග චලන උපච්ඡේද මනෝද්වාර අධ්‍යයන දවන දවන් පහයි කියලා නම් කියන්නේ මොනවද ඒ දවන් තුන දවන්නේ අරණසම් දෙවි කියලද අපි ධර්මයෙන් අවසන් කරන සිද්ධියක් වශයෙන් දක්වතෝනි දැන් මේ ත්‍රිති සිත් 17 වෙනි සිතට ගැලෙන ගැලෙන්නට ඕන ඉන්නහා මේක 17 නම් එක හැටියට ගැලෙන්නේ යම් සිතක් නම් ඒ සිතේ උපාදක්ෂණෙහිදී කර්මජ රූප උපදිනවා. ත්‍රිතික්ෂණේ පටන් කර්මජ රූප උපදීම නැහැ. ත්‍රිතික්ෂණේ පටන් උපදින්නේ නැහැ. එතකොට මේ ආපසු ගන්නම මෙතන එකයි කියලා ගත්තොත් ආපසු ගන්නකොට 17 වෙනවා. අනේ 17 වෙනි සිතේ උත්පාදක්ෂණයේදී තමයි අවසාන වරට කර්මජ රූප උපදින්නේ ඒ බහුවේ. ඒ උපන් කර්මජ රූප වලට චිත්තක්ෂණ 17 සම්පූර්ණ වන්නේ චුතිසිතේ භංගක්ෂණේ. ඒ නිසා චුතිසිතේ භංගක්ෂණේ කියන්නේ චුතිසිත ඇතිව නැතිවීමත් කර්මජ රූපයන්ගේ භංගයත් එකවර සිදුවන්නේ පෙරපසු නොවි. පෙරපසු නොවි සිදුවන්නේ. අනේක තේරුම් ගන්නට ඕන. කර්මජ රූප යම් අවස්ථාවකදීද උපදින්නේ. ඒ අවස්ථාව තමයි ප්‍රතිසන්දි අවස්ථාවය කියන්නේ. දැන් අපි දන්නවා ප්‍රතිසන්දි මෞකුස ප්‍රතිසන්දි ගන්නා. මේ මිනිසුන් වශයෙන් සැලකතොත් ඒ මෞකුස ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට වැඩිම සංඛ්‍යාවක් කර්මජ රූප උපදී නම් ඒ උපදින්නේ කලාප වශයෙන් තුනයි. කර්මජ කලාප තුනයි. නේ? චක්කු දසක ඕක නෑ. මේ චක්කු නෙවේ. කාය දසක, භාව දසක, වස්තු දසක. කාය දසක, භාව දසක, වස්තු දසක. ඒ තුනයි සමහර කෙනෙකුට ඒකේ වැඩි සංඛ්‍යාවක් නම් කලාප තුනයි. අඩු වශයෙන් නම් කලාප දෙකයි. භාව දසකේ නැතුව කලාප දෙකයි. කාය දසකයයි වස්තු දසකයි. වස්තු දසක. දැන් ඊට පස්සේ එක් අවස්ථාවකදී චක්කු දසක, සෝත දසක, ධාන දසක, ජීවහා දසක. ඒවා උපදිනවනේ. ඒවා ඉපදුනාම ඒවා උපදින්නට පටන් ගත්තමයි කර්මජ කලාප සම්පූර්ණ වන්නේ. එකේ කර්මජ කලාප සම්පූර්ණ නැහැ. කර්මජ කලාප වලින් කලාප තුනයි. ඒ චක්සු දසකාදිය උපදින තුරු පවතින. ඒ චක්සු දසකාදිය සම්පූර්ණ වුණාම ඒ කලාප සියල්ලම වෙනවා. ඒ භවයේ ඒ ඒ කියන්නේ මෞඛස ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට ඒ කලාප සියල්ලම දැන් ඒ කර්මජ කලාප සියල්ලම ලැබුණාට පස්සේ ඒ කර්මජ රූපයන්ගේ ඇතිවීම පිළිබඳව තමා කියන්නේ සංතති කියලා. සංතති කියන්නේ ඒ කාලේ. උපචේ කියන්නේ ඒ කර්මජ රූප සම්පූර්ණ වනතුරු ඇතිවීම උපචේ හැටියට දක්වනවා. එහෙම එක විදිහකින් උපචේ සංතති දෙක වෙන්කොට දක්වන දක්වන්නේ මේ විදිහට. උපචේ කියන්නේ ඒ කර්මජ කලාප සියල්ලම සම්පූර්ණ වනතුරු මුලින් මුලින් හටගන්නා වූ කර්මජ කලාපයන්ගේ ඇතිවීම පිළිබඳව කියනවා උපචේ කියලා. ඒ කර්මජ කලාප සියල්ලම සම්පූර්ණ වූාට පස්සේ නැවත නැවතත් ඒ කර්මජ රූපයන්ගේ પરම්පරා වශයෙන් පැවතගෙන යාම වශයෙන් ඇතිවීම සම් එහෙමද අම අම රූපයක් පිළිබඳවම ජරතාවක් එනවනේ අම රූපේකම ඒ ජරතා කි ඒකනේ ඒවට ලක්ෂණ රූපේ කියලා කියන්නේ න කුතෝටි ජායන්ති කියලා කියන්නේ ඒවා කිසිදු හේතුවක් ප්‍රත්‍යක් නිසා උපදනා ධර්ම හැටියට නෙවෙයි දක්වන්නේ රූප හැටියට නෙවෙයි රූපයන්ගේම ලක්ෂණ වශයෙන් මොකද්ද මේ ලක්ෂණ එතන තියන්නේ අනිත්‍ය ලක්ෂණයයි විශේෂයෙන් මෙතන පෙන්නන්නේ උපචය සම්පති ජරතා අනිත්‍ය ඒ උපචය සම්පති කියන දෙකෙන්ම දැක්ුවේ උපාදය උපචේ සම්පති ජරතාවෙන් දක්වන්නේ ජරාව. ජරතා කියන්නේ ජරාව දිරීම. ඒ කියන්නේ ජරා ජීර්ණතා කියන ඒකනේ. දිරීම. භංගය ජරතා අනිත්‍යතා කියන්නේ භංගය. ඒකට රූප පිළිබඳ ඒ ලක්ෂණයක් පෙන්වන්නේ. රූපයන්ගේ තිබෙන ඒ අවස්ථා භේදයක් දක්වන්නේ. ඇතිවීමක් තිබෙනවා ඒ ඇතිවීමාට පස්සේ පැවැත්මක් තිබෙනවා පවතිනවායි කියන්නේ නිකං විජයයෙන් එකාකාරව තිබීමක් නෙවෙයි Tamanta ආයත ආයු කාලේ ගත කරමින් පැවැත්මක් අනුපූර්ව ඒ ආයු කාලය සම්පූර්ණ වී නිරුද්ධ වීමක්. ඒක දැකීමටයි ඒ ජරතා අනිච්චතා කියන දෙක දක්වන්නේ. අනිච්චතාව භංගය. දැන් එහෙම ඒ විදිහට සිත පිළිබඳව කීවේ නැති වුණා. සිතේ තිබෙනවා උපාදයක්. සිතේ තිබෙනවා පැවැත්මක් හිතියක්. සිතේ තිබෙනවා භංගයක්. ඒ කියන්නේ උපාදිතී භංග කියන්නේ ඒ උපාදිතී භංග කියන එක සිත පිළිබඳව වමනානම් කියත හැකි ජාති ජරා මරණ කියන. ඒ සිත පිළිබඳව ජාතියක් ඇතිවීමක්. සිත පිළිබඳ වූ ජරාවක් තිබෙනවා. ඒක ක්ෂණික ජරාවක්. සිත පිළිබඳ වූ මරණයක් නැතිවීමක්. ඒක ක්ෂණික මරණයක්. අනේ විදිහට ජාති ජරා මරණ ඒමයි උපාදකිත භංගකය ඇතිවීමයි පැවැත්මයි නැතිවීමයි ඒ පවතිනයි කියන එකෙන් එකාකාර පැවැත්මක් ගැන කියන්නේ නැහැ දැන් අපේ අපි ඉපදෙලා ඉපදිලා අවුරුදු 50 60 70 80 100 එහෙම ජීවත් වෙලා මැරෙතත් ඒ ඒ කාලය තුලදී එකාකාර පැවැත්මක් නෙවෙයි තිබෙන්නේ. කියන්නේ නාම රූප දෙක උපදින නැති වෙන උපදින නැති වෙන ඒ විදිහේ පැවැත්මක් කියන්නේ. වෙනසක් නොවි තිබෙන පැවැත්මක් නෙවෙයි. ඒ වෙනසකුත් වෙනවා. එක කාලයකදී ජරාව දැක්වෙන්නේ මේරීම දැක්වෙන්නේ වැඩෙන රූප හැටියට. ඒ කියන්නේ දැන් අතදරුවෙකු හැටියට සිටින ළමයා ක්‍රමයෙන් බොහොම ඉක්මනට ශරීරෙහි වැඩිමක් වෙන්නේ. වැඩිම. ඒකත් ජරාව තමයි. ඒ ජරාවේ නැත්තම් මේරීම රූපයන්ගේ මේරීමේ සිදෙන එක අවස්ථාවක්. ඒක හරියට වැඩෙන රූපසේ දක්වා. එහෙම එකක ඊට පස්සේ ඒවා පිරිහෙන පක්ෂයට යනවා. එතකොට මේ මේ ඒ ජරාවෙන් කරන්නේ දිරීමමයි. ඒ එහෙම නැත්නම් ජරාව කියන එක එක කාලයකදී පරිණමනයි කියලා නෙවෙයි ගන්න ඕනේ. ඇතිවීම එකම තිබෙන්නේ ජරා. ඒ වැඩි ඒක තමයි ඒ රූප වැඩෙනවා. වැඩෙනවා. ජරාවේ ලක්ෂණයක් ඒක. ඒ මොකද එක කාලයකදී ඒ රූපවල රූප ඇතිවීමට තිබෙන හේතු තිබෙනවනේ ඔය සමුත්ථාන. ඒ සමුත්ථානයන් නිසා උපදවන රූපයන්ගේ වර්ධනයක් වැඩිවීමක් වැඩි වැඩි එකක්. දැන් විශේෂයෙන්ම එක කාලයකදී ආහාරයෙන් කෙරෙන උපස්තම්භනය කොයිතරම් ලැබුණා අර තරුණ සිරුරක මේ වැඩෙන ශරීරයක ඇතිවන විදිහේ තත්වයක් පවතින්නේ නැහැ. එහෙම වන්නේ නැහැ. ඒ ඒක ඒ ඒක භවවල ඒ ස්වභාවය. ඒ රූපයන්ට රූප ඇතිවන හේතු. දැන් අපි ගතහොත් හොඳ මේ ඕජා සම්පන්න ආහාර. තරුණ වියෙහි නැත්නම් බාල වියෙහි සිටින ළමයෙකුට දෙනවා. ඒ වගේම බොහොම වෘද්ධ මහලු කෙනෙකුට දෙනවා. අර තරුණ ශරීරය ඇති දරුවාගේ නැත්නම් ඒ තරුණයාගේ ශරීරය බලා සිටියදීමෙන් වැඩෙන බවක් තියෙන අර මහලු තැනැත්තාට කොයිතරම් ඒවා දුන්නත් ඒයින් ලැබෙන ඒතරම් ප්‍රයෝජනයක් නැහැ. ඒකනේ මේ වෛද්‍යවරු පවා තමා හැට පසුනාට පස්සේ ඒතරම් මේ දෙත්‍රිණීමේදී ඔව් ඒ මුදී බැරිව දෙනවයි කියලා සමහරු කියනවා ඈ ඒ තරම් තත්වයක් කියන්නේ ඒ මේ දිරන බව ඒ දිරන බව නිසා ඒ රූපයන් මොකද මේ අපේ කැමැත්තේ හැටියට පවතින දේවල් නෙවේ ඉතින් අර කර්මය නිසා හටගන්නා රූප තමයි මේ ශරීරයේ පිළිබඳ ඉතා වැදගත් රූප කොටස වන්නේ ඒ වැදගත් රූප කොටස වන්නේ ඒවා ඒ තියෙන විශාලත්වය නිසා නෙවෙයි. ඒවා තියෙන විශා ඒවා කර්මජ රූප කියන ඒවා මොනම විශාලත්වයකින් දක්වන්නට බෑ. ඒ කර්මජ රූප පිළිබඳව සලකන විට අපි දන්නවානේ දැන් කර්මජ රූප මල සිරුරෙහි නෑ. මල සිරුරෙහි නෑ. කියන්නේ මරුණයි කියන්නේ චුතිසිත ඇති වෙලා නැතිවීමත් සමග මේ චුතිසිත ඇති වෙලා නැතිවීමත් සමග කර්මජ රූප සියල්ලම මේ ශරීරයෙන් පහවලා. ඒ කියන්නේ ඒ කර්මජ රූප සියල්ලම පහවී ගොස්. ආයුස්මාච විඥානං යදා කායං ජහන්තිම අපවිද්ධෝ තදා ස්තේති නිරත්ථංග කලින්ග එතන කර්මජ රූපයන් අතුරෙන් ප්‍රධාන කර්මජ රූප දෙකක් ගත්තා ආයු උෂ්ම ආයු කීවේ ජීවිතේන්ද්‍රිය රූපය. උෂ්මයි කීවේ කර්මජ තේජෝ ධාතු. ආයු උස්මාච විඥාන. විඥානේ කීවේ සිත මසිතේ පැවතගෙන යන භවාංග චිත්ත සංතතිය. යදා යම් විතක කායං ජහಂತಿ මං කායං ජහಂತಿ. ඒ කියන්නේ මේ කියන ලබු තුන ආශය කියන ජීවිතේන්ද්‍රිය රූපයක් කර්මජ තේජෝ ධාතුවක් විඥානයයි කියන මේ චිත්ත પરම්පරාව නැත්නම් සිතක් ඉමං කායං ජහන්ති ඉමං කායං ජහන්ති කියන්නේ මේ කය අත්හරීද අපවිද්ධෝ ඒවායින් පහ වූ ඒ කියන්නේ ඒවා පහ වූ මේ කය අපවිද්ධෝ සදා එකල්හි තේති ශ්‍රේත කියන්නේ සයනය කරනවා. නිරත්ංග නිරත්ංග කියන්නේ වැඩකට නැති දෙයක් නෙමෙයි. නිරත්ංග කලින්ගරන් කලින්ගරන් කියන්නේ මේ මේ දිරු දරකඩක්. දිරු දරකඩක්. ඒ වගේ කෝණීය මේ තුන දැක්කේ. ඒ ඒ තුනම කුමක් නිසා හටගත්ත තුනක්ද කර්මය නිසා හටගත්ත කර්මයෙන් හටගත්ත කර්මය නිසා හටගත්ත ජීවිතේන්ද්‍රිය රූපයක් කර්මය නිසා හටගත් කර්මජ තේජෝ ධාතුවක් කර්මය නිසා හටගත්ත විපාක විඥානයක් විපාක විඥානය කියන්නේ මෙතන භවංග විඥානයේ ප්‍රතිසන්දිය දුන්න ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන සිතේ නැවත නැවතත් ඉදදෙල් වේදී භවංග කියන්නේ අපවිද්ධෝ තදාස්තේති නිරත්තංග කලින් කියන්නේ ඉතින් ඒකෙන් පෙනෙන්නේ ජීවිතයේ ජීවිතයේ පැවතගෙන යාමේදී සිත බොහෝම වැදගත් තැනක් සිත. ඒ කියන්නේ භාංග චිත්ත පරම්පරාවනේ. ඒකද ඒකට භවාංග කිව්වේ. භවාංග කිව්වේ භවස්ස අංග භාවේන භවයේ අවයවය වක්තිය. අවයවය වීම වශයෙන්. එතකොට භවයේ අවයවය කිව්වේ ඒ භවයේ පිළිබඳව තිබෙන ප්‍රධාන කරුණ ප්‍රධාන දේ ඒ නැති වුණු කල්හි භවයේ ඉවරයි. මේ භවයේ ඉවරයි. භවසංග භව. අන්තකේ භවය රූපත් පිරෙන භවයකට භවයක්. දැන් අරූප ලෝකයේ පිළිබඳ ඒ රූප පිළිබඳ කතාවක් එන්නේ නැහැ. ඒ නිසා අරූප ලෝකයේහි මරණය ගැන කීවේදී කිව යුතු නැහැ. ඒක භව පරියාපන්නස්ස ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ කියලා. මෙතන මේ ඒක භව පරියාපන්නස්ස ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ කියලා කීවේ සිතයි කයයි දෙකම පවත්නා ලෝකයක කර්මයෙන් හටගන්නා ජීවිතේන්ද්‍රිය රූපය ගැන ඒ ජීවිතේන්ද්‍රිය රූපය යම් අවස්ථාවකදී නැතිවෙතු ඒ අවස්ථාවේදීමයි නැතිවන්නේ කර්මජ රූප සියල්ල ඒ කර්මජ රූප යම් අතුරෙන් කීපයක් තමයි මේ සිත හටගන්නා තැන් වශයෙන් දක්වන්නේ. චක්කු, සෝත, ධාන, දිවහා, කාය, වත් කියා දක්වන නැත හදේ වත්තු. ඒ සිත හටගන්නා තැන් වශයෙන් පින්වා තිබෙන්නේද කර්මජ රූප. ඒවාද අර ජීවිතේන්ද්‍රිය සිඳෙනකොටම ඒවත් සිඳී යනවා. ජීවිතේන්ද්‍රියත් සමග පෙරපසු නොවි නැතුව යනවා. ඊට පස්සේ මේ කය ඇසුරු කොට සිතට පවතින්නට බෑ. ඒ නිසායි සිත ඊළඟට ඊට සුදුසු තැනක නැවත හටගන්න. ඒ සුදුසු තැන කර්මයෙන් ලබා ගන්න තැන. කර්මයෙන් පහල කරගෙන තැන. ඈ? ඈ? නාම ජීවිතේ නාම ජීවිතේන්ද්‍රිය සිතක් සමග පවතිනවා. ඒක හැම සිතක් පාසාම උපදින නැති වෙන උපදින නැති වෙන ස්වභාවය. ඉතින් ඒක නාම ජීවිතේන්ද්‍රිය සිදී යනවා නම් යම් අවස්ථාවකදී ඒ කියන්නේ ඊට පස්සේ නාම ධර්ම උපදින්නේ නැහැ. එහෙම වන්නේ රහතන් වහන්සේගේ සුචිතිය. ඒකේ නාම ජීවිතේන්ද්‍රිය පවතින නැවත නැවත උපදින. ඒවත් සමාපත්තිය. එතෙන්දී ඒ ධ්‍යාන ශක්තියෙන් නැත්නම් ඒ සමාපatti බලයෙන් తాවකාලිකව නවත්වා ගැනීම කරා. ඒ ඇතිවීමේ ශක්තිය තියෙනවා. නමුත් తాවකාලිකව මේ తాවකාලික ඇති කර ගන්න. ඒ විරෝධ සමාපatti බලයෙන් ගතපත් ඉපදීම නවත්වා. ඉන්සයි විරෝධයෙන් නැගිටිනකොට නැවත පහළ වෙනවා. දැන් අපට ඕන කලේ කියන්න ඒ කර්මයෙන් හටගන්න කර්මය නිසා උපදින කර්මයෙන් උපදවන රූප. ඒවට කියන්නේ කර්මජ රූප. ඒ කර්මජ රූප උපදවන ප්‍රත්‍ය වශයෙන් ගන්න කර්මය සිත් වශයෙන් 25ක් දක්වනවා. අක්සල් සිත් 12යි අක්සල් සිත් 12යි කාමාවචර කුසල් 8යි රූපාවචර කුසල් 5යි. ඊළඟට චිත්තජ රූප අපි ඒ සමුත්ථාන ඒ ඒ කම්ම සමුත්ථානාදී රූප පිළිබඳ වෙන වෙන ඉගෙන ගැනීම පස්සේ කරමු. ඒකට දැන් මේ හේතු ගැන කතා කරන්නේ සමුත්ථාන ගැන. ඊළඟට චිත්තජ රූප. චිත්තජ රූප උපදවන හේතුවක්. ඒක ටික හිතා ගන්නට අමාරු වගේ පෙනෙන්නට පුළුවන්. සිතින් රූප උපදවනවයි කියන එකයි. එහෙත් සිතින් රූප උපදවනවා ඒ සිතින් රූපය උපදවන්න පුළුවන් වන්නේ හැම සිතකටම නෙවෙයි. සමහර සිත්වල සිත්වලින් සමහරක් රූප උපදවන සිත් සමහරකින් රූප උපදවන්නේ නැහැ. එහෙම රූප උපදවන සිත් වශයෙන් දක්වා පිළිදෙන්නේ කීයද? සිත් 70 කියලා. 75. සිත් 75ක් රූප උපදවන සිත් වශයෙන් දක්වා. රූප නූපදවනම සිත් වශයෙන් වෙන් කරන්නේ විපංච විඥානයයි කියන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන ඒ විපාක සිත් 10. හා අරූපාවචර විපාක සිත් 4. අරූපාවචර විපාක සිත් 4 ලැබෙන්නේ අරූප භූමියෙහි. කියන්නේ අරූප ධ්‍යාන මෙහිදී උපදවා ගත හැකි. ඒ මෙහිදී උපදවා ගන්නා විට අරූප ධ්‍යානය ඒ ධ්‍යානයේ වශයෙන් ලැබෙන්නේ කුසල් සිත. රහතන් වහන්සේට නම් ක්‍රියා. නමුත් විපාකය මෙහිදී ලැබෙන්නේ නැහැ. විපාකය අරූප භූමියෙහිදීමයි ලැබෙන්නේ. එයින් ලබා දෙවන්නේ කුමක්ද? නැත ඇති කරන්නේ කුමක්ද? අරූප භවය. අර උපභවය ප්‍රතිසන්දී භවාංග සිටි වශයෙන්ුයි ඒ අරූපාවචර විපාක සිට ලැබෙන්නේ අරූපාවචර විපාක සිටට ආයත් කෘත්‍ය වන්නේ ඒ තුනයි ප්‍රතිසන්දී භවාංග සිටි ඒ ප්‍රතිසන්දී වශයෙන් අරූපාවචර විපාක සිට ලැබී ලැබෙනකොට ඒ ප්‍රතිසන්දි සිතහා පෙරපසු නොවි ඇතිවන්නේ ඒ සිතෙහි ලැබෙන চৈতසික මිසක රූපයක් නෙවේ රූප ඇතිවන්නේ නැහැ ඒ මොකද රූප විරාග භාවනාව කොටයි අරූප භවයෙන් උපදින්නේ. රූපය පිළිබඳව තිබෙන ආසාව යටපත් කරලා ඒ ඒ පිළිබඳ ඒක අත්හැරලා රූප විරාග භාවනාව කරා. ඒ නිසායි අරූප භවයේ උපදින්නේ. ඒ රූපයට තියෙන ආසාව අත්හලා අත්හැරලා ඒ අත්හැරියේ රූපයේ තිබෙන දොස් දැකලා. ඒ නිසා අරූප භවයේ රූප මොනවත් ලැබෙන්නේ නැහැ. සමහර එක් කියනවා අරූප භවයේ ඊටා සිවුම් රූපයක් තියෙනවායි කියලා නැත්නම් කොහොමද සිත ඇතිවන්නේ කියලා. නමුත් ඒ සිවුම් tie එකක්වත් තිබෙනවා නම් රූපයක් තියෙන බව දක්වනවා. රූප එකක්වත් ඒ නිසායි ආරුප්පේ නැති කිංචිතී කියලා. ඒ අභිධර්මාර්ථ සංග්‍රහයේ එනවා පාඩයක්. ආරුප්පේ නැති කිංචිතී ඒ කියන්නේ රූප අතුරෙන් කිසිදු රූපයක් අරූප භූමියෙහි නැත. එනේ භූමි කියන එක භූමි කියන වචනය තිබෙන්නේ ස්ථානය දැක්වීමටම නොවේ. අවස්ථාව දැක්වීමටත් භූමිය කියන වචනය යොදනවා. දැන් කාම භූමිය කියන විට ස්ථාන භූමියක් දැක්වෙනවා. ඒ ස්ථාන භූමියක් කියන්නේ මේ සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, සය. ඒ 11 ගදෑරුම් කාම භූමිය කියන්නේ. හොඳයි 11 ගදෑරුම් කාම භූමිය කියන එක ගත්තත් එතන භූමි වශයෙන් මොනවද පෙන්වන්නට තිබෙන්නේ? ඒ පෙන්වන්නට තිබෙන්නේ ඒ කර්මය නිසා ලැබෙන ප්‍රධාන වශයෙන් පෙන්වන්නට තිබෙන්නේ ඒවා. කර්මය නිසා ලැබෙන චිත්ත චෛතසික රූප කියන මේ කොටස් කාම භූමියේ ලැබෙන්නේ. මිනිසාය කියන්නේ කවුද? කාම භූමික සත්වයෙක්. නේ? කාම භූමික සත්වයේ කාම භූමියට අයත් සත්වයේ. ඒ කාම භූමික සත්වයාගේ ඒ කාම භූමියට අයත් බව මොනවයින්ද පෙන්වන්නට තිබෙන්නේ? කාමාවචර කුසල කර්මයකින් ලබන ලද පංචස්කන්ධයක් තිබෙනවා. ඒ පංචස්කන්ධය විසක ඒ කාම භූමික බව දක්වන්නට වෙන මොනවත් වෙන මොනවත් දැන් ඒ ස්ථාන භූමි කියලා කියන්නේ මිනිසුන්ගේ වාසය ඇති ස්ථානයක් වශයෙන් මේක පෙන්වනවා ඒ නිසා මේ මනුෂ්‍ය වාසයක් තිබෙන නිසා මිනිසුන්ගේ භූමියක් හැටියට දක්වනවා මිනිස් මනුෂ්‍ය ලෝකය කියන්නේ දැන් දැන් බලන්න දැන් මිනිස් ලෝකයේ කිව්වම අපි කියනවනේ දැන් මේකට මිනිස් ලෝකය කියලා කියන්නේ. ඒ මිනිස් ලෝක නම් මිනිසුන් විතරයි ඉන්නට තිබෙන්නේ. නේ? තිරිසන් භවයට අයිති අය සිටිනවා. උන් අයිති මේ මිනිස් ලෝකයටද? නෑ ඒ තිරිසන් ලෝකය. ඒක තිරිසන් ලෝකය. ඒක තිරිසන් භවය. ඒ භූමිය දක්වනවා නම් කියන්නට තියෙන එක තිරිසන් භූමියක්. ඉරස්චාන භූමියක්. ඒක ද්‍රව්‍යමය ලෝකයක්. නෑ ඒ ද්‍රව්‍යමය ලෝකයේ කීවේ ද්‍රව්‍යමය ලෝකයේ කීවේ මේ ඒක මේ ඕකාස ලෝක ඕකාස ලෝක ඉතින් ඒකෙත් පිළිහෙන තිබා දැන් ඒකයි මොනවද තිබෙන්නේ එතනක් පෙන්වන්න ඉරහඳ තාරකා ආදී වශයෙන් පෙන්වන්නට තිබෙන නැත්නම් මේ පොළොව පෘථිවිය ඒ ඔක්කොම රූප උතුජ රූප උතුජ රූප දැන් සමහර රූප තිබෙනවා කර්මයක් සම්බන්ධයි ඒකට ඒ දැන් දෙවිවරුන්ට ඔවුන්ගේ පුණ්‍ය කර්මයේ හේතු කොටගෙන දෙවියෙකු වීමට උවමනා කරන ලද දිනක් කරලානේ දෙවියෙකු උනේ ඒ දෙවියා උපදිනකොටම ඒ දෙවියාගේ පින නිසා ලැබෙන විමානයක් තිබෙනවා. ඒ දෙවියාගේ පින නිසා ලැබෙන ආසනයක් තිබෙනවා. ඒ දෙවියාගේ පින නිසාම ලැබෙන වස්ත්‍රාභරණ ආදිය තිබෙනවා. ඒව ඔක්කොම ගැන කියන්නට තිබෙන්නේ ඒ දෙවියාගේ පින නිසා බැවින් කර්ම කර්ම ප්‍රත්‍ය කියන්නේ. දෙවියාගේ පින නිසා ලැබෙන බැවින් ඒක කර්ම ප්‍රත්‍ය. නමුත් ඒ රූප කර්මජ රූප නෙවේ. ඒ ලබා දෙන්නේ ඉත්තු ඉත්තුජ රූප. ඒ නිසා කියන්නට ඕනේ වාස කර්ම ප්‍රත්‍ය උතු සමුත්ථාන. කම්මපච්චය උතු සමුත්ථාන. එහෙමද? දැන් ඒ විදිහේ කම්මපච්චය උතු සමුත්ථාන සිවුරඟ සෙනගත් අරගෙන ඒක ඒ කොල්ල කන්නේ ඒක Tamanta අයත් කරගන්නට. සිතානෝ එවේලේ බුදුරජාණන් වහන්සේ බහැ දකින්නට ගිහින්. උන්වහන්සේ සමග සතුටු සාමිච්චි වෙමින් සිටින අවස්ථාවක්. රජුරෝ ලැස්ති වුණා මෙය කොල්ල කන්න. පිරිසත් සමග යනකොට රජුරන්ට පේනවා Taman ගෙනියන පිරිසට වඩා විශාල පිරිසක් එතනක් ලෑස්ති වෙලා ඉන්නවා යුද්ධයට. රජු ආපහු ඇරුණා. හැරිලා ගියේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින විහාරය. යනකොට ජෝතිය සිතාදු කිම්මා. යෝමේ සතන් කිරීමකට ඔක්කොම කටයුතු සූදානම් කරලා කිසිවක් නොදන්න කෙනෙක් වගේ මෙතනට වෙලා ඉන්නේ. ඇයි මහරජා ඔබ මගේ මාලිගාව කොල්ල කන්දවත් ගියා. ඇයි බැරිද කියලා එතෙන්දි කිව්වලු එහෙමයි එන්නේ ඒ මහරජා මගේ මාලිගාව පසක තිබියේ ඒවා. ඔබ වහන්සේට පුළුවන් නම් මගේ මේ ඇඟිලි 10යි මුදු 20ක් තියෙනවා. පුළුවන් නම් ගලව ගන්න. මම දෙන්න කැමති නැහැ. ඉතින් රජු ඇද්දලු මේ කොහොම. දහදිය වැගිරුණාලු රජතුමාට. රජුගා බොහොම ශක්ති සම්පන්න කෙනෙක් කියනවා. ඇදගන්න බැරි වුණා. ඒතර මහරජා අල්ලන්නේ මේ සල්ුව. මම කැමැත්තෙන් දෙනවයි කියලා මුදු ටික හැලුවලු. ඉතින් ඊට පස්සේ මාලිගාවට ගියේ නැtei කියනවනේ මේ සිටුතුමා ඒ ගමනම ගිහින් මහණ වුණා. ඒ මහණ වීමත් සමගම මාලිගාව අතුරු භාගුණයි කියලා. එහෙම ඒ ඒ ප්‍රවෘත්තියේ හැටියට ඒක පින නිසා ලැබුණු කර්ම ප්‍රත්‍ය උතු සමුත්ථාන. උතු සමුත්ථාන. ඉතින් කර්මය කියන එක බොහොම විසිතුරු එකක්. දැන් සමහර කෙනෙකුට හිතා ගන්නට බෑනේ. කර්ම વિશે අචින්තයේ. ආතවත් බෑ හිතා ගන්න. ඒ නිසා මේ කොහොමද මේක වන්නේ? ඒත් මිනිහෙක් නේද? එහෙම හිතන්නද පුළුවන් කෙනෙක්. ඒත් මිනිසෙක් නේ. එහෙම නේ බොහෝ දෙනෙක් හිතන්නේ. ඒ මිනිසා වුණා. ඒ මිනිසා කර තිබෙන කර්මය බලන්න මොන විදිහේ කර්මයක්ද කර තිබෙන්නේ? සමහරුන්ට නිකන් වතුර ගලනවා වගේ එන්නේ නේ තමන් ගෙදරට එළවෙච්ච මේ වතුර ගලනවා වගේ එනවා හැම පැත්තෙම ධන ධාන්‍ය රැස් වෙනවා මොකද හේතුව මොකද හේතුව සමහරෙක් ඉන්නවා උදේ සිට රැ වෙනතුරු රැ සිට එළි වෙනතුරු වෙහෙසෙනවා වෙහෙසෙනවා වෙහෙසෙනවා ඒත් සමහරුන්ට තමන්ගේ එදා වේට සපයා ගන්නට බැහැ මොකද හේතුව ඉතින් එහෙම ආයත් සමහර විට කියනවා මේක ආර්ථිකයේ ක්‍රමයේ වැරද්ද. කරලා බලමු වෙනත් ක්‍රමයකට. එහෙ නැත්ද මේ දෝනා බහින මිනිස්සු. ඈ ආර්ථික වශයෙන් වෙනත් මේ ක්‍රමයක් තියෙන්නේ. එහෙ නැත්ද මේ දෝනා ඇතුළට ගිහිල්ලා ගිහිල්ලා මිනිරන් එහෙම කඩන මිනිස්සු නේද? ඒ මිනිස්සු සැපද විඳින්නේ මේක ඇත්තේ. ඒවා කාටවත් වළක්වන්නට පුළුවන් දේ නෙවෙයි. ඒවා හැම දිනාගේම කර්මයක්. හැම දිනාටම කර්මයක්. ඒ කර්මය මොන මොන විදිහේ ඒ Taman ඒක එක කර්මයක් නෙවෙයි. අපි අනන්ත අප්‍රමාණ කර්ම කරතිගෙන. ඒ අනන්ත අප්‍රමාණ කර්මයන් අතුරෙන් යම් යම් කර්ම නිතර ලැහැස්තිව පවතිනවා. ඕන වෙලාවක එන්න. ඒ වගේ තියෙන්නේ. ඉතින් ඒකට තියෙන්නේ අර නරක කර්මවලට ඒ තරම් ඉඩක් නොලැබෙන පරිදි අප යහපත් කර්ම වලින් පිරෙන්නේ ඒකයි කරන්නට තියෙන්නේ ඒ කාහකවත් ඊර්ෂ්‍යා කරලා කාගේවත් සම්පතක් Tamante වේවා කියලා හිතලා කවදාවත් ඒ කර්ම తත්වේ වෙනස් කරන්නේ නැහැ. එහෙම හිතනවා නම් අර ඒ එහෙම කරන්නට පුළුවන් හිතන්නට පුළුවන් කර්මයේ පිළිබඳව නොදන්නාය. කර්මය බොහෝම විසිතු. අනේ කර්මය දැන් බලන්න අප අතර කවුද ඉන්නේ එක සමාන එක සමාන අපේ මොනවාද ශරීරයේ තිබෙන්නේ ශරීරයේ තිබෙන්නේ පඨවි ආදි ධාතු පඨවි ආදි ධාතු අපි මේ රූප වශයෙන් කියනවා නම් පඨවි ආදි ධාතු සතරයි ඒ ධාතුන් නිසා පවත්නා උපාදා රූපත් නමුත් අපි එකිනෙක කෙනා එකිනෙක කෙනාගෙන් වෙනස් මොකද වෙනස් වෙන්නේ කවුද මේ නිර්මාතෘවරයා කවුද නිර්මාණ අපි දෙවියයි කියනවා නම් ඒ දෙවියා පුදුම එක්කෙනෙක් දෙවියෙක් නෙවෙයි ඒ කර්ම කර්මය මහා විසිතුරු එක ඒ විසිතුරු කම කර්මෙහි තිබෙන විසිතුරු කම දකින්නට මේ ලෝකෙහි තියෙන විසිතුරු කම දකින්නට ඉතින් දන්නවනේ විසිතුරු කියන්නේ මොකක් විචිත්‍ර බොහොම নানা ප්‍රකාරයි ඒකයි විසිතුරු කියන්නේ ඈ කර්ම දිරු කර්ම දිරු හැම තිස්සේම නේ කර්මජ රූප නැත්නම් මේ ඇහැ නැති වෙන්නට ඕන. ඒ කර්මජ රූප නැවත නැවතත් නැවත නැවතත් උපදිනවා. ඇති වෙන එක නැති වෙනවා. තව තවත් උපදිනවා. ඒ විදිහටයි මේ ඇස පැවතගෙන යන්නේ. ඒ විදිහටයි කන පැවතගෙන යන්නේ. ඒ විදිහටයි නැහැ නැහැය ගන්ධය ගන්නා ඒ නැහැය. දිව, කය. ඒ විදිහට ඒ ඒ කර්මජ රූප ඇති වෙනවා. ඇති වෙන එක ඊට අයත් ආයු කාලය පැවත නැති වෙනවා. ඉතින් ඇතිවීමේ නැවැත්මක් නැහැ. ඇතිවීමේ නැවැත්ම වන්නේ අර අපි මේ දෙන්නු අවස්ථාවේ එතෙන්දී ඒ භවයේ පිළිබඳ කර්මජයන් රූපයන්ගේ ඇතිවීම නැවතී. ඒ ඒක කර්මජ රූපේ නෑනේ. ඒකට ඒ චක්සු ප්‍රසාදය එතන ඒ පිළිබඳ වූ චක්සු ප්‍රසාදය නැතිව ගියා. දැන් දැන් ඊළඟට සිතේ කියන්නේ දැන් චිත්තජ රූපයි ඒ චිත්තජ රූප චිත්තජ රූප කියන ඒවා සිත නිසා හටගන්න. සිත නිසා හටගන්නා බව, රූප හටගන්නා බව අප කාහටත් පැහැදිලි වන්නට ඕන. ඒ අවස්ථාවවලදී අපේ මේ ශරීරයෙහිම ඇතිවන්නා වූ විකෘතීන් ගැන යම්කිසි අවධානයක් ඇතිව අප සිටිතොත් ඒ වෙනස අපට තේරුම් ගන්නට පුළුවන්. දැන් කාහත හරි තරහා ගිය ඒ තරහා ගිය බව ප්‍රකට වෙන ලකුණු ඒ මුහුණෙන් විශේෂම මුහුණෙන් පෙනෙන්නේ මුහුණෙන් පෙනෙන්නේ දැන් සුදු අයගේ කණ්ණාඩිය මේ රතු වෙලා යන ඔව් රතු වෙලා යන ඒ විදිහේ අමුතු තත්ත්වයක් ඒ ඇයට ඇති වෙනවා හේතුව මේ සිත නිසා ඒ වගේම හොඳ ප්‍රසන්න සිතක් ඇති වුණාම ඒ ප්‍රසන්න සිතක් ඇතිව සිටින කෙනෙකුගේ මුහුණ දිහා බලුවාම පේනවා. බලුවාම. ඒ සමහර විටක මේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනාය. ඒ බණ අසන අසමින් සිටින විට උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරද්දී පළමු කොට උන්වහන්සේ යම් යම් කරුණු දක්වනවා. සම්දක්ෂේති කියලා පෙන්වන්නේ. දැක්වීම කරනවා. මේ මෙහෙම මෙහෙම මෙහෙම කියලා ඒ ධර්මයන් පිළිබඳ සම්බස්තිය. ඒ එතකොට හොඳ නරක දෙක වෙන්කොට පෙන්වන අවස්ථාවලදී ඒ අසාගෙන සිටින එක්කෙනාට තමාටම පෙනෙනවා මේ ධර්මයන්ගේ තිබෙන හොඳ පැත්තයි නරක පැත්ත. ඒ නිසා නරක අත්හැරලා යහපතෙහි යෙදෙන්නෙමි කියන මේ අදහස ඔහු තුල උපදිනවා. ඒක තමයි මේ සමාදපේති කියන්නේ. හරි ඒක සමාදම් කරනවා. ගන් ගන් වෙන ලබනවා. වමන උන්වහන්සේ මේ කන කරනවා නෙවෙයි. ඒ ධර්මදේශනා කරමින් සිටින විට දැන් අපි ගනිමු දාන කතා, සීල කතා, සග්ග කතා එහෙම වදාරන විට මොනතරම් මසුරු මිනිසියෙකු වුවත් මේ අහගෙන ඉන්නේ. Tamange සිත නැමෙනවා දන් දීමට. මම දන් දෙනවයි කියන අදහස ඔහු ඇති කරගන්නවා. ඒකයි ඒ පිළිබඳව ඔහුගේ සමාදානයක් වෙනවා. ඔහු ඒක දන්නවා, සිතින් දන්නවා මේ කරනවායි. ඒක දැඩි කරනවා සමුත්තේජේති කියලා කියන්නේ. සමුත්තේජේති කියන්නේ ඒ අදහස දැඩි කරන, දැඩිසේ. ඒක අත් නොහරින අදහසක් බවට පත්වෙනවා. ඊළඟට Tamante ඇති වුණු මේ යහපත ගැන මේ අසන්නට ලැබුණු ධර්මයෙන් Tamante සිදු වූ යහපත කලකමිනේ තැනත්තා වීතියකටපත් වෙනවා. ඒකනේ සම්පහන්සියති කියලා කියන්නේ. සම්පහන්සිය. ඉතින් මොනවද මේ? මේ සම්පහන්සණය ඇති වෙනකොට එතනත්තාගේ මුහුණෙන් පිළිබිඹු වෙනවා. දැන් මේ පිළිතුරු අහලා ඇති සමහර අවස්ථාවලදී සරියුත් හාමුදුරුවන්ගෙන් එහෙම නැත්නම් ඒ වගේ රහතන් වහන්සේ නමකගෙන් අහනවා. අයත් මේ දැන් ඔබගේ මුහුණ බොහොම පැහැපත් නේ. ඒ පරියෝදාපෝ මුඛවන්න මුහුණ බොහොම පැහැපත් පරියෝදා මේ මොකිනම් විහාරයකින්ද මේ කාලේ වාසය කරන්නේ කිනම් විහාරයකින්ද කියන්නේ මොන විදිහටද විහාරය කියන්නේ මේ ඉරියව්වනේ ඒ ඉරියව්ව පවත්වනකොට ඉරියව්ව පවත්වන්නේ නිකම්ම නෙවෙයිනේ යම් කිසි විහාරයකින් කියන්නේ යම් කිසි භාවනා මානසිකාරයකින් ඉතින් උත්තර දෙනවා ඇවත් නිමා මේ කාලයේදී සතර සතිපට්ඨානයන්හි පිහිටවන ලද සිත් ඇතුව වාසය කරනවා. ඉතින් මේ සතර සතිපට්ඨානයන්හි පිහිටවන ලද සිත් ඇතුව වාසය කරනවා කියන්නේ භාවනාවේ යෙදී සිටිනවා. ඒ භාවනාවේ යෙදී සිටිනකොට ඇතිවන්නා වූ චිත්තජ රූප නිසා තමයි මේ මුහුණ පැහැපත් වෙලා තිබෙන්නේ. මුහුණේ ඒ තරම් පැහැපත් බවක් ඇති වෙලා තිබෙන්නේ ඒ චිත්තජ රූප නිසා. අනේ විදිහට දැන් මරණයට මරණයට කැපවෙච්ච නියම වෙච්ච මිනිසුන්නේ නැත්නම් සතුන්නේ ඔය ඔය ගව මඩුවේ එහෙම මස් මඩුවේ එහෙම බඳලා තිබෙන්නේ. ඉතින් මූණ දිහා බලන්න. මූණ දිහා. කඳුළු වැగిරෙනවා. කඳුළු වැగిරෙනවා. බොහොම ශෝචනීය තත්වයක් මූණේ තිබෙන උසුලන්නේ. මොකක් නිසාද? ඇතිව තිබෙන දුක. ශෝකයේ දුක්නස් හේතු කොටගෙන දැන් දුක්නසටපත් වූ අයගේ తත්වය Tamangeම කෙනෙකුගේ මරණය සිදු වෙලා ඒ ඇතිවුණු ශෝකය යටපත් කරගන්නට නැත්නම් දුරී භූත කරගන්නට Taman හොඳ පැත්තෙන් හිතලා කාරණානුකූලව සිතලා ඒ දුරු කරගන්නට බැරි වූ අයගේ මුහුණේ මහා දුක්නස් බවක් පේන්නේ ඒ දුම්නස් බලය කියන්නේ දුම්නසයි කියන එක පේන දෙයක් නෙවෙයි ඇහැට. නමුත් ඒ දුම්නසින් යුක්ත වූ බව මේ මුහුණෙන් පේනවා. ඇයි ඒ සිතින් උපදවපු රූප හේතු කොටද? චිත්තජ රූප. අන්න එහෙම සිතින් උපදවන රූපවලටයි චිත්තජ රූප කියන්නේ. චිත්තජ. ඒක ඒ චිත්තජ රූපේ ඕම පෙනෙන එක විතරක් නෙවෙයි. එහෙම හිතාගත්තොත් වැරදි. මේ මුහුණ මුහුණෙන් පෙනෙන රූප විතරයි චිත්තජ රූප කියලා නෑ. දැන් චිත්තජ රූප නැතුව මට පුළුවන් ද මේක ගන්න? කරන්න බෑ. ඒ චිත්තජ රූප උපදිනවා. කොහොමද උපදින්නේ? මට උවමනා කරනවා. මගේ සිතේ ඇති වෙනවා මේ ගන්නා චේතනාව ගැනීමක් කරන්නේ. ඒ ගැනීමයි කියන එක මේ කයින් කළ යුතු වැඩක්. ඊට සුදුසු රූප උපදවනවා. ඒ චේතනාවෙන් ඊට ඕන කරන රූප උපදවනවා. ඒ රූප උපදිනකොට ඒ රූපයන් අතර ප්‍රධාන රූපයක් වන්නේ ඒ රූප උපදවනකොට ඒ රූප හැමතිස්සෙම පඨවි ආපෝ තේජෝ වායු කියන සතරමා භූතනි උපදින්නේ. ඒ භූතයන් අතුරෙන් ප්‍රධාන රූපය තමයි වායෝ ධාතුව. මේ ක්‍රියා සිදු කිරීමට උවමනා කරන්නේ ඒ වායෝ ධාතුව. ඒකට කියනවනේ චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. ඒ චිත්ත කිරිය වායෝ ධාතුව සමගම උපදින විඤ්ඤාති රූපයෙන් ඒ වායෝ ධාතුව සුදුසු පරිදි මෙහෙයවනවා. ඒ පැත්තට යොමු කරනවා. ඒ කිරීම හේතු කොටගෙන තමයි මේ ඒ කායික ක්‍රියා සිදුවන්නේ. අන්න ඒ විදිහට ඒ කායික ක්‍රියා වාචික ක්‍රියා සිදු කරන්නට කර්මයේ රූප නෙවෙයි එතෙන් කොට උපකාර ගන්න. එතෙන් යොමුනා කරන්නේ චිත්තජ රූප. චිත්තජ රූප වලින් ඒවා කරන්නේ. සිතේම උපදිනවා. ඔව්. දැන් භවංග සිතෙත් උපදවනවා චිත්තජ රූප. ඒ නිසා ඒ චිත්තජ රූප කියන ඒවා උපදවන උපදවන්නේ නැත්තේ විපංච විඥාන එහෙම දෙපස් විඥාන විපංච විඥාන එහෙම 10ක් තියෙනවා ඒ 10යි ඊළඟට අරූප විපාක හතර ඒ 14 14 89 14 කියන්නේ ඉතින් ඒ 75 දැන් අපි කියනවනේ අපි hina වෙනවයි කියලා. කවුරුවත් සිනහ වෙනවයි කියන්නේ. මොකක්ද මේ සිනහ වීම වශයෙන් ඇතිවන්නේ? සිනහ වීමයි කියන්නේ මේ සිතින් උපදවන රූප නිසා වෙන සිද්ධියක් කියන්නේ. චිත්ත ඒකට සිතක් සම්බන්ධ වෙන සිත නැත්නම් ඒ සිනහව ඇතිවන්නේ නැහැ. සිනහ. දැන් බණිනවා කියන ඒවා ඒ කරන්නේ දැන් බණිනවායි කියනකොට ශබ්දයක් උපදින්නට ඕනේ. කොහොමද ඒ ශබ්දය උපදින්නේ? ඒක චිත්තජ ශබ්දය. ඒකේ චිත්තජ ශබ්දය දැනීම ස්වરૂපයෙන් උපදින්නට ඒ සිතින් උපදවන විඤ්ඤාතිය උපකාර වෙනවා. යන සිත නැතිව ඒ කායික වාචසික ක්‍රියා සිදු වෙන්නට බෑ. සිදු කරන්නේ නැහැ. ඒ ඒ ක්‍රියා අප සිදු කරන්නේ ඒ ක්‍රියා සිදු කිරීමේ චේතනාවෙන් යුක්ත සිත් ඇතිවීම නිසා. ඒ සිත් වලින් කෙරෙන ක්‍රියා රූපය ඇසුරු නැත්නම් කයින් කරන ක්‍රියාවිය යුතු නම් කයෙහි ඒ රූප උපදවන නැත්නම් ඒ චිත්තජ රූප කායික ක්‍රියා වශයෙන් පවත්නා රූප වෙනවා එහෙම නැත්නම් ඒවා වචනයෙන් කරන ක්‍රියාවන් වාචික ක්‍රියා වශයෙන් උපදනා රූප වෙනවා එනිසා ඊළඟ මේ සිතෙහි මේක කියනවා අරූප භූමියෙහි ඇතිවන අරූප භූමියෙහි ඇතිවන සිත් ලචිත්තන අරූප භූමියෙහි ඇතිවන සිත් 46ද ප්‍රතිසන්දි සිත් රසද විපන් විඥාණයද රහතුන් වහන්සේගේ පිරිනිවන් සිත් සිතද යමනී සිත් හැර ඉතිරි 75 දැන් ඉතිරි 75යි කියන සිත් වශයෙන් ගත්තම 89න් 14ක් ඒකාන්තයෙන්ම රූප නූපඩවන සිත් වශයෙන් තිබෙන්නේ 14යි. විපංච විඥානයයි අරූප විපාක 4යි. නමුත් අර 75න් දැන් ඉතිරි වුණු 75ක් තිබෙනවනේ රූප උපදවන. ඒ 75න් එක් යම් යම් අවස්ථාවලදී රූප උපදවන්නේ නැහැ. අවස්ථාවලදී. දැන් ඒ නිසායි මෙතන කීවේ අරූප භූමියේ ඇතිවන සිත් 46යි. අරූප භූමියේ ඇතිවන සිත් 46යි කීවේ ඒ අර 42ක් තිබුණානේ මේ වස්තුන් ඇසුරු කොට උපදනා වූද වස්තු ඇසුරු නොකොට උපදනා වූද සිත් 42යි කියලා. 42යි අරූප භූමියේ වස්තු මිශ්‍රයක් නැතිවම උපදනා අරූපාවචර විපාකසෙ හතරක්. ඒ දෙක දෙක තුන එකතු වුණාමනේ 46 ඉතින් අරූප භූමියේ ලැබෙනවා නම් සිත් ලැබෙන්නේ ඔය 46 පමණයි. ඊට වැඩි ගණනක් ලැබෙන්නේ නැහැ. අනේ 46 අරූප භූමියෙහි ලැබෙනකොට රූප උපදවන්නේ නැහැ. නමුත් මේ 46න් හතරක් පමණයි අරූප භූමියටම નિયમિત. අනිත් 42 වෙන භූමි වල ලැබෙනවා නම් ඒ අවස්ථාවේදී රූප උපදවනවා. තේරුණානේ? රූප උපදවනවා. ප්‍රතිසම්දිසිත රසද. ඒ ප්‍රතිසම්දිසිත රසද කියේ ප්‍රතිසම්දිසිත කියන්නේ ධානවය. ඒ ප්‍රතිසම්දිසිත ධානවයෙන් අපි දන්නවා ප්‍රතිසම්දිසිත හතරක් රූප උපදවන්නේම නැහැ. ඒ කියන්නේ ඒ ඒ ප්‍රතිසම්දියක් තමයි රූප ලැබෙන්නේ නැහැ නේ අරූප භූමියේ. ඒ හතර ඇරුණාම ප්‍රතිසම්දී සිත් පිළිනවා තව 15. ඒ 15 නාම රූප දෙකම පවස්නා භූමිවල ලැබෙන සිත් නාම රූප කියන දෙකම ලැබෙනවා කොටින් කියනවා පංචස්කන්ධය ලැබෙනවා ලැබෙන භූමිවලයි ඒ විපාක සිත් 15 ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ලැබෙන්නේ ඒ ප්‍රතිසන්දි සිත් රසද කියේ ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ඒවා ලැබෙන විට ප්‍රතිසන්දි සිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැහැ ඒකයි ගන්නේ ප්‍රතිසංවිසිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඒ ප්‍රතිසංවිසිතෙන් කියේ ප්‍රතිසංවි අවස්ථාවේදී චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඒ මක් නිසාද ප්‍රතිසංවිසිතේ කියන්නේ ඒ භවය පිළිබඳ ආගන්තුක සිතක්. ඒ ආගන්තුකයේ කියේ එවේලේම උපදනා වූ ඊට කලින් මොහොතකටවත් කලින් උපන්න හදේ වස්තුවක් ඇසුරු කොට නෙමෙයි එවේලේම ඒ සිත උපදිනකොටම උපදින හෘදේ වස්තුව ඇසුරු කොටයි මේ ප්‍රතිසම්පිත ලැබෙන්නේ. ඒ ප්‍රතිසම්පිත හරියට යම් කිසි තැනකට පැමිණෙන ආගන්තුකෙක් වගේ. ඒක ඒතරම් තහවුරු වීමක් නෙවෙයි ඉතිරි මෙයින් කරන්නට වැඩක් තිබෙනවා. කරන්නේ මොකක්ද? මේ භවයක පහල කරවි බලමු පහල කිරීමක්. ඒ කෘත්‍යය අයත් වෙන ඒ සිටින් චිත්තජ රූපය කියලා කොටසක්ද උපදවන්නේ නැහැ. චිත්තජ රූප උපදින්නේ කොයි අවස්ථාවේද? ආ ඊට අනුතුරුව ඒ පිටම භවාංග කෘත්‍යයෙන් උපදිනවා. අනේ භවාංග කෘත්‍යයෙන් උපදිනකොට භව ප්‍රථම භවාංගයේ උපාදක්ෂණෙහි සිට උපාදක්ෂණෙහි සිට ඒ ඒ සිතෙහි උපාදක්ෂණෙහිදී සිටි භංග කියන ක්ෂණවලදී නෙවෙයි. ඒ ඒ සිතේ උපාදක්ෂණෙහිදී චිත්තජය රූප උපදවන. ඒකට චිත්තජ රූප උපදවන්නේ සිතට උපාදක්ෂණෙහි. භංග සිටි භංගවලදී නෙවෙයි. ඒ නිසා ප්‍රතිසන්දි සිත් රැසද කියේ ප්‍රතිසන්දි කුත්තේන් ඒවා ලැබෙන විට චිත්තජ රූප උපදවන්නේ නැහැ. දෙපස් විඥාණයද ඒ චක්කු විඥාන ආදී ඒ 10ක් ඒවා ඇති වෙන අවස්ථාවලදී චිත්තජ රූප උපදවන්නේ නැහැ. රහතුන් වහන්සේගේ චුතිසිතද ඒ රහතන් වහන්සේගේ චුතිසිත දක්වලා තිබෙන්නේ උන්වහන්සේගේ චුතිසිත අන්තිම සිතනේ භවය කියන්නේ මරණය කියන එක උන්වහන්සේට ඇතිවන්නා වූ මරණය මොන මරණයේ හැටියටද දක්වන්නේ සමුච්ඡේද මරණය ඊට පස්සේ වහන්සේට නැවත මරණයක් වන්නේ නැහැ අනේ සමුච්ඡේද මරණය සිදුවෙන චුතිසිතේදී රූප ඉදීමක් නොකරන බවයි ඒ අභිධර්මයේ අභිධර්ම ග්‍රන්ථවල සඳහන් වන්නේ. සමහරෙකුගේ අදහසක් තිබෙනවා ඒ සෑම සත්වයන්ගේම චුතිසිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැtei කියලා. ඒ වුණාට ඒක බොහෝ අභිධර්මාචාර්යවරු පිළිගත් මතයක් නෙවෙයි. රාතන් වහන්සේගේ චුතිසිතෙන් රූප උපදන්නේ නැtei කියන එකයි වඩාත්ම පිළිගත්ත මතය. ඒ නිසා ඒ සිත් හැර. එතකොට ඒවා අවස්ථා. දැන් රහතන් වහන්සේගේ චිකිසිත වශයෙන් උපදින්නේ මොන සිතද? රහතන් වහන්සේ වූ උතුමාගේ ප්‍රතිසම්පිත වූයේ යමක් නම් ඒකනේ. ඉතින් ඒ ප්‍රතිසම්පිතට අනුතුරු ඒක භවංග වශයෙන් පවතිනවා. ඒ භවංග වශයෙන් ලැබෙන ලැබෙන අවස්ථාවලදී ඒකේ උපාදක්ෂණයේදී චිත්ත රූප උපදිනවා. චුති අවස්ථාවේදී විතරයි නැත්නම් එතකොට සිත්ජ රූප ඔය විදිහට සිත් 75කින් උපදවනවා. ඒ ඒ අවස්ථා හැර සියලුම සත්වයන්ගේ ප්‍රතිසංවිසිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැහැ. රාතන් වහන්සේගේ චුතිසිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැහැ. අනිත් ඒ රූප උපදවන්නේ නැති සිත් තමයි අරූපාවචර විපාක සිත් හතරක් විපංච විඥානයි. ඉතින් මේකට කරුණුත් කියනවා. මේ සිත් හතර රූප විරාග භාවනා බලයෙන් උපන් බැවින් රූප නූපදවයි. ඒ අරූප වචන විපාක සිත් හතර. ඉතිරි සිත් 42 වූ කලී වෙන භූමිවලට ඇතිවන බැවින් මෙහි අරූප භූමික අවස්ථාවේදී පමණක් රූප නූපදවයි. ඒ කියන්නේ අපි කියවේ මේ 42 වෙන තැන්වල උපදිනකොට රූප උපදවනවා. අරූප භූමියේ උපදිනකොට විතරයි රූප උපදවන්නේ නැත්තේ. අරූප භූමියේ රූපයන්ට ස්ථාන නොවන බැවින් දෙපස් විඥානයේ වනාහි රූප ජනනෙහි විවාහ වන ධානාංගයන් හා නොයෙදෙන බැවින් රූප නූපදවන. ඒතර ඒ විපංච විඥානයේ ලැබෙන ඒ චෛතසික එකක්වත් ධානාංග කෘත්‍යයේ සිදු කරන්නේ නැහැ. ඒ නිසා ඒවා රූප උපදවන්නේ නැහැ. ප්‍රතිසන්දි සිද්ද ප්‍රතිසන්දි කෘත්‍යෙහිදී රූප නූපදවක්. භවාංග ප්‍රතිකෘත්‍යයන් සිදු කරන කල්හි රූප උපදවක්. ප්‍රතිසන්දි සිත් වෙනුවට සිත් අඩු නොවන බැවින් රූප උපදවන සිත් 75ක්ම ගනු ලැබේ. මෙත ඒ 75 ප්‍රථම භවංගයේ උත්පාදක්ෂණෙහි පටන් රූප උපදවන්නේ. හැම සිතකගේම උත්පාදක්ෂණෙහි සිත්ජ රූප උපදවන. සිති භංග ඈ සිතක්ෂණ ඒ හැම එකකටම නෙවෙයිනේ දැන් චිත්තජ රූප වලට ඇතුළත් වන කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති වලට තියෙන ඒක චිත්තක්ෂණයක අවශ්‍ය. කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති. අනිත් ඒවා කොටම චිත්තක්ෂණ 17ක අවශ්‍ය තිබෙනවා. අර මේ අර උපචේ සම්පති ජරතා අනිත්‍යතා කියන ඒවා ඒ රූපයන්ගේම ආකාර වශයෙන් දක්වන ලක්ෂණ වශයෙන් දක්වන්නේ. ඉතින් ඒවායේදී උපචේත පෙන්නා මේක කුඩා ක්ෂණයයි සම්පතියට පෙන්වන්නේ ඒක කුඩාක්ෂණයයි ජරතාවට ඒක කුඩාක්ෂණ 49යි භංගයට නැත්නම් අනිත්‍යතාවට ඒක කුඩාක්ෂණයයි ඒ විදිහට දක්වනවා ඉතින් මේ 75 අතුරෙන් අර්පණා ජවන් කියන 26 මේ තුන දන්නවනේ මොනවද අර්පණා ජවන් කිව්වේ මහත්ගත ජවන් සහ 8යි ලෝකෝත්තර ජවන් ලෝකෝත්තර ජවන් 8යි ඒ එකතු වුණාම 26 වෙන්නේ මහග්ගත ජවන් ධාතේ කීවේ රූපාවචර කුසල් පහයි අරූපාවචර කුසල් හතරයි රූපාවචර ක්‍රියා පහයි අරූපාවචර ක්‍රියා හතරයි එතකොට මේ එකතු වුණාම 9 9 10 ඒවා මහත්ගත ජවන් ලෝකෝත්තර ජවන් අටක් තිබෙනවනේ කුසල් හතරයි විපාක හතරයි නැත්නම් මාර්ග සිත් හතරයි ඵල සිත් හතරයි ඒ ඒ ඔක්කොම එකතු වුණාමනේ 26. ඒ 26යි කියන්නේ අර්ථනා ජවන්. ඒ අර්ථනා ජවන් ඒ රූප ඉපදවීම පමණක් නෙවෙයි. ඒ අර්පණා ජවන් උපදිනකොට එහි උපදවන රූප තිබෙනවා. ඒ රූප ඉපදවීම පමණක් නෙවෙයි වෙන සිතකින් ඉපද වූ ඉරියව්තියෙන් දැන් අපි ගනිමු කෙනෙක්. කෙනෙක් මාර්ගඵල ලැබපු කෙනෙක්. ඒ මාර්ගඵල ලැබපු කෙනෙක් එහෙම නැත්නම් කෙනෙක් මාර්ගඵල ලබන්නට බලාපොරොත්තු වෙනවා. එතන නැත්නම් තමාව වාඩි කරව ගන්නවා. يعني තමාව වාඩි කරව ගන්නවා කියන්නේ අපේ කතාවට Taman ගිහිලා යම් කිසි තැනක වාඩි වෙනවානේ. ඒ වාඩි වෙන්නේ ඒ වාඩි වීම ක්‍රියාව කරවන්නේ කවුද? කවුරු හරි මේ අභ්‍යන්තරයේ ඉඳලා කෙනෙක් වාඩි කරවන්නේ නැහැ සිතන කියන්නේ සිතින් කරන ක්‍රියාව අනුව නැත්නම් සිතේ ඇතිවන අදහස අනුව කය ඒ විදිහට පැවත නැත්නම් රූප ඇති වී ඒ වාඩි වීම ක්‍රියාව සිදුවන්නේ. ඊළඟට හෙතම වාඩි වෙලා ඉන් භාවනාවෙහි යෙදෙනවා. වාඩි වෙලා භාවනාවෙහි යෙදෙනවා. ඒ භාවනාවෙහි යෙදෙනකොට උපදනා වූ දැන් එහෙම භාවනාවෙහි යෙදී සිටිනකොට මුලදී ඇතිවන්නේ මොනවද? මුලදී ඇතිවන්නේ කාමාවචර සිත්නේ. කාමාවචර සිත් උපදින්නේ මොනවද? කාමාවචර සිත් වශයෙන් අපි ගනිමු මනෝද්වාරාවජ්ජනී සිත්. මනෝද්වාරාවජ්ජන කාම ජවන් වශයෙන් ගනිමු අපි කුසල ජවන්. කාමාවචර කුසල් සිත් අත. ඊළඟට තදාරමණ උපදිනවා නම් ඒ තදාරමණ ඒවා විපාකනේ. ඒක නෙමෙයි අර ජවන් ජවන්. ඉතින් ඒවා උපදිනවා. ඒවයි මොකද කරන්නේ? අර මුල් යම් කිසි අවස්ථාවකදී තමාව මේ තැනත්තාව වාඩි කරෙන්නේ නම් යම් සිතක් ඇති යම් ඉරියව්වක් නම් පටන් ගත්ත ඉරියව්වක් ඇති කළා. ඒ ඉරියව්ව නොකඩා ඒ ඉරියව්ව වෙනස් නොකොට පවත්වාගෙන යාම. ඒකට කියනවා ඉරියව්ව දැරීම කියලා. ඉරියාපතම්පි සන්නාමේති කියලා එන්නේ. ඒ ඉරියව්ව දැරීම සිදුවිය කියලා. ඒකට අමුතුවෙන් වෙනම සිත් උපදින්නට ඕන නැහැ. අර සිත් වලින් කරන්නේ ඒ ඉරියව්ව තව දුරටත් දරනවා. ඒ නිසා මෙතන කියනවා ඒ සිත් 75 අතුරෙන් අර්පණා ජවන් 26 රූප ඉපදවීම පමණක් නොව වෙන සිතකින් ඉපද වූ වාඩි වීම සිටීම ආදී ඉරියව් දරා සිටීමද සිදු කරයි. එවත් එම ඉරියව් වෙනස් නොවනසේ ආරක්ෂා කරයි. හොඳයි අපි මෙහෙම ගන්න. ඒ ඒ ඉරියව් දරා සිටීම සිදු වෙනවා ඒ අර්පණා ජවන් 26. අර්පණාජාව 26යි. අපි ගන්න මේ වෙනුවට ඒ ඉන්දෙව්වට පස්සේ යම් කිසි ජවන සිතකින් ඒ ඉන්දෙව්ව ඊට පස්සේ ජවන කෘත්‍යය සිදු නොකරන භාංග සිතම තදින් ඇතිවි ඒ නැවත නැවත ජවන් සිත් නූපදී භාංග සිතම ඉපද එතම නිින්දක වැටුනොත් මොකද වන්නේ? ඒ ඉරියව්ව පවත්වන්නට බැරි වෙනවා. ඒ නිසා එහාට යන්න පුළුවන්, මෙහාට ඉදිරියට ඉරියව්ව බැරිම ඒකෙන් කෙරෙන්නේ නැහැ. ඒකෙන් කෙරෙන්නේ. ඒ නිසා මේ ජවන් 26 ඉරියව් බැරිමද සිදු කරයි. මනෝද්වාරා වජ්ජනය කාම ජවන් 29යි. අභිඥා දෙක යන මේ සිත් 33 ශරීරාංග කලණය වාචාංග කලණයයි කියන ලද විඤ්ඤාප්තියද උපදවනවා. දැන් කාය විඤ්ඤාප්ති, වාචී විඤ්ඤාප්ති කියලා දෙකක් තිබුණානේ. ඒවා උපදවන සිත් මේ කියන්නේ මනෝද්වාරා වජ්ජනය. කාමාවචර ජවන් 29 අභිඥා සිත් දෙක යනනේ සිත් 32 දැන් ඒකෙන් තේරුම් ගන්නට ඕනේ කුමක්ද කාමාවත් මනෝද්වාරා වජ්ජනය කාමජවන් 29 කාමජවන් 29 කීවේ අකුසල් සිත් 12ක් කුසල් සිත් 8ක් ක්‍රියාසිත 9 ක්‍රියාසිත 9 වූයේ ඒ මහා ක්‍රියා අටත් අසුතුප්පාද සිතක් කියන ඒ 29 කාමදවන් 29 අභිඥා සුද්ධකේ කීවේ පංචම ධ්‍යාන කුසල සංඛ්‍යාත අභිඥාවත් පංචම ධ්‍යාන ක්‍රියාවයි කියන ලබන අභිඥාවක්. ඒ ඉදිරි දාදි වශයෙන් උපදවන අභිඥා ඒ ක්‍රියාව දෙක. ධ්‍යාන මේ 32 ශරීරාංග චලවි කියන කාය විඤ්ඤාතිය උපදවන. ඒවයි කාය විඤ්ඤාතිය උපදවනවා. වාචාංග චලනයයි කියන වචී විඤ්ඤාතිය උපදවනවා. ඒ කොටින් කීවේ මේ සිත් 32කින් විඤ්ඤාතිින්ද උපදවනවා. කාය විඤ්ඤාති, වචී. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති උපදවන වෙන ඒවා නැහැ. ඒක මතක තබා ගන්න. කාය විඤ්ඤාතිය උපදවන්නේ නැහැ. මොනවෙන්ද? සෝවාන් මාර්ග ඵල, සකදාගාමි මාර්ග ඵල ඒ සිත් වලින් උපදවනවා කියන්නේ නැහැ නේද? කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති ඒකෙන් උපදවන්නේ නැහැ. ඒ කතා කිරීමේදී කලසිත උපදවාගෙන කතා කරන්නට බෑ.